ලංකාවේ පාර්ලිමේන්තුවේ සිංහල ද්‍රවිඩ මුස්ලිම් മന്ത്രിතුමන්ලා മന്ത്രിතුමියන්ලා වැඩිම පිරිස අස්සම් කළා 112 දෙනෙක්ගේ අස්සනෙන් අපි විශ්වාස භංග යෝජනාව බාර දුන්නා කතානායකතුමා පොරොන්දු වෙලා තියෙනවා ප්‍රමුඛතාවයක් ලැබිය යුතු කාර්යයක් ලෙස මෙය මේ පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයට ඇතුළත් කරන බව අස්සම් නොකරපු മന്ത്രിවරු විශාල පිරිසක් ඉන්නවා ප්‍රේමලාල් മന്ത്രിතුමා මේකට අස්සම් කළා නැහැ බැසිල් රාජපක්ෂ මැතිතුමා අත්සන් කළා නැහැ. පෙරටුගාමි පක්ෂයේ മന്ത്രിතුමා අත්සන් කළා නැහැ. අපිට 120ක් අග්‍රාමාත්‍යතුමාට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කරන්න එකඟ වෙලා තිබෙනවා. මේ ඝනදෙනුව ප්‍රසිද්ධියනේ සිද්ධ වෙන්නේ. ඒක නිසා එවැනි දේ ඕනෑම ආපදා තත්වයකදී මුහුණ දීම සඳහා වෙනම සුරක්ෂිත තොගයක් අපි අත්සන් වලින් තොරව පවත්වාගෙන යන්න. ආරක්ෂිත තොගයක්.